ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ වස්ත්‍රගණයට කලින් සීලයකින් සීල පිණිස নমස්කාරය කියන්නේ. සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံပိဘုဒ္ဓံ शरणं गच्छामि ဒုတိယံပိဓမ္မံ शरणं गच्छामि ဒုတိယံပိ संघं शरणं गच्छामि සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සමන්ත චක්කවාලේසු අත්‍රා සන්තු දේවතා සම්ධම්මං මුනි රාජස්සේ සුනන්තු සංඝ මොක්ඛදං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

දීපෝති අක්ක සරණෝ ධම්ම දීපෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝ ඉදදිස්සවේ දීපෝ කායේ කායනුපස්සේ විහරති සාපි සම්පජානෝ සතිමා විඤ්ඤය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති චිත්තේ චිත්තානුපස්සී විහෙරති ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා අහිමිය ලෝකේ අභිජ්ජා දෝමනත්තං ඒවං කෝ භික්ඛවේ භික්ඛෝ අත්තදීකෝති අත්ත සරණෝ අනන්‍ය සරණෝ ධම්මදීකෝ ධම්ම සරණෝ අනන්‍ය සරණෝති තුන් ලෝකාශ්‍රමි භාග්‍යවත් වරහතු සම්්‍යක් සම්බුද්ධ සරුවක්නි රාජෝත්තමයන්න් වහන්සේ විශදාසක් භික්ෂූන් වහන්සේලා අරහත්ත්වයේ පිහිටුවමින් අසෝහාරදාසක් පිළිතට මඟඵල නිවන් බෙදා දෙමින් වදාළ චක්‍රවර්ති සිංහනාන්ද සූත්‍රයයි මේ මාතෘකා කරන්ට යෙදුනේ ජීගණිකායේ පාතික වර්ගයේ මේ සූත්‍ර ධර්මය මේ 25 වෙනි සූත්‍රයයි. මෙම සූත්‍ර දේශනාව පිළිබඳව සයක් පමණ ධර්ම දේශනාවක් පැවැත්වීම පිණිස ලල්ලවත්තේ ධර්ම බෞද්ධ සමිතියේ ප්‍රධාන ලේකම් කුමාරන් වන පින්වත් සංජිත් සමරනායක මහත්මයාණන් අපේ පූජනීය ආචාර්ය මාහිමිපාණන් වහන්සේට ආරාධනා කොට අද මේ අවස්ථාවට අප දෙන්න සැලසුණා විශේෂයෙන් මෙම ධර්ම දේශනාව සැවැත්වීම අරමුණු වන්නේ මෙත වර්ෂ 16කට පෙර අපි මේ ධර්ම දේශනාව පවත්වනවා. වේලාව ඉක්ුත් වී ඇති බැවින් දීර්ඝ අනුශාසනාවක් ධර්ම ආනිසංස වශයෙන් දැක්වීමට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් චාරිත්‍රාක් වශයෙන් ධර්ම ශ්‍රවණය යනුසත් මාත්‍රයක් ප්‍රකාශ කිරීම පිළිසා එනිසා දැන් මේ ධර්ම දේශනාවට සවන් දීමේ සහ ධර්ම දේශනා කිරීමේ අනුසත් මාත්‍රයක් අපි සඳහන් කරනවා ධර්ම දේශනාව දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතා පිරෙන නිවන් දොරටුවක් ධර්ම ශ්‍රවණය ශ්‍රාවක පිරිසකට ප්‍රඥා පාරමිතා පිරෙන නිවන් දොරටුවක් ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේට ශ්‍රවණය කරන පින්වතුන්ට ඒ දේශනා කරන වචනයක් පාසාම නොයසු දහම් පද ඇසීම අසු දහම් පද පැහැදිලි කර ගැනීම සැක සාම්තා සංසිඳීම නුවණ ජීවුන වීම සිට පිරිසුදු වීම කියන පංචමහා ආනිසංසයක් ඒ ආසනයෙම ලැබෙනවා ඒකම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ආධ්‍යාත්මික වශයෙන් විශේෂ අවබෝධයක් අපට ලැබෙනවා විශේෂයෙන්ම ධර්ම ශ්‍රවණයේ භාවනාවක් බව භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරලා තියෙනවා. සම්මස්ථාන විනිමුත්තානි ධම්මදේශනා නාම නැති යනුවෙන් සතිපට්ඨාන අට කතාවේ දැක්වෙනවා. භාවනා කර්මස්ථානයකින් තොර ධර්මදේශනාවක් නැති බව එනිසාප දෙපක්ෂයේම භාවනාවක් වැඩෙන වේලාවක් ඉරියව්වක් මේ පවත්වන්නේ කියන අවබෝධය ඇති කරගන්නවා. විශේෂයෙන් භාවනාවක් වැඩෙන හැටියට බණ ඇසීමේ පිළිවෙල භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා අත්ථීකත්වා මනසිකත්වා සම්බංචේතසෝ සමන්නාහරිත්වා ඕනිතසෝතෝ ධම්මං සුණාති කල්ප කෝටි සත සාසන ගණනාවකින් බුදුසසුනක් පහළ වීමෙන් ලැබෙන මේ ධර්මයේ මට ලොවි ලෝතුරා සම්පත් අත්කර ගැනීමට අතිශයින්ම අවශ්‍යයි කියන අවශ්‍යතාවයේ සිටේ දරාගෙන බණහන්නට ඕන මනසිකත්වා ධම්මං සුණාති සිත සංදේකට නොයවා මේ ධර්මයේම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් ධර්මයේ ශ්‍රවණය කරන්නට ඕන. සබ්බං චේතසෝ සමන්නාහරිත්වා සීලන දහම් පදයක් පදයක් පාදාම චිත්ත සංකාමයට ඇතුළත් කරගනිමින් ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. ඕනිත චෝතෝ ධම්මං සුනාතේ අන්න විහෙතනවේ දසවම් නවාගෙන ඒ ධහමට නතුව ධර්ම ශ්‍රවණය කරන්නට ඕන. මේ විදිහට ජේතිකයන් වහන්සේ ධර්ම ශ්‍රවණය කරන පින්නතුනුත් භාවනාවකට වාඩි වුණා හා සමානව උඩුකය කෙලින් සබාගෙන සනීප ඇති කවුරුත් දැස් දෙක යටහලාගෙන අත් දෙක සංපත්ත රැඳගෙන හෝ භාවනාවට සබා ගන්නා වගේ සංපත්ත සබාගෙන හෝ මේ භාවනා වඩන ආකාරයෙන් ධර්ම ශ්‍රවණය කරනකොට ධර්ම දේශනා කරනකොට අප දෙපක්ෂයටම බෝධිපාක්ෂික ධර්ම අභිවෘද්ධියටපත් වීමෙන් ඒ ආත්මීය මඟඵල නිවන් ලැබෙනවා නොඇතේ නම් මතු යම් කිසි අවස්ථාවක ධර්ම ශ්‍රවණය කරමින් සිටින්දීම මඟඵල නිවන් සුව ලබන්න හේතු වෙන වාසනාවක් එයින්වත් වෙනවා එනිසා දැන් මේ සයක් සමාරක් පමණ කාලය තුල චක්‍රවර්ති සිංහනාද සූත්‍රය පිළිබඳ ධර්ම කතාවකටයි අපි දෙපක්ෂේ සූදානම් වන්නේ මේ දේශනාව කියන වචනයක් වචනයක් පාසාම අපේ సంతානවල ඉන්ද්‍රිය බල බුද්ධංග මාර්ගාංග ධර්මයන් අභිවෘද්ධියටපත් වීමෙන් ධ්‍යාන විදර්ශනා මාර්ගඵල පිළිවෙලින් සතුවදිගම ඥානවලින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමේතනසේ වැඩවදාලා වූ අජරාමර සාන්ත ලෝකෝත්තරා මා මහ නිවන් සුව පිණිස වේවා කියන පැතුමින් ධර්ම ශ්‍රවණය කරමු තුන් ලෝකාක්ෂ වූ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා ධර්ම දේශනා සමයක 20000ක් පමණ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ජනපද චාරිකාවේ ඇතුළුණා ජනපද චාරිකාවේ වැඩෙන ගමනක මගධ රටට අයත් මාතුල කියන ජනපදයක වැඩම කරවදාලා මාතුල ජනපද වාසී ශාස්ත්‍රියෝ ඒ ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක් හසක් කරලා තිබුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඇතුළු සංඝ පිරිස එම ආරණ්‍ය සේනාසනයේ නැවතුණා. මාතුල ජනපද වාසී ශාස්ත්‍රීය වංශිකයෝ සහ බොහෝ බෞද්ධයෝ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ යතකින් ගද නමස්කාර කොට ගිලන් ප්‍රසාදිය පිළිනම බණ අහලා පසුදින දානයට ආරාධනා කළා. ඒ දෙවෙනි දවසේදී කෙනවර වාසීන් වෙන කිසිම කර්මාන්තයක් නොකොට බුද්ධක්‍රමක සංඝ රත්නයේ දානමාන සංවිධානයේම යෙදුණා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වේලාව සලකා එදා අලුයම් කාලයේ මහා කරුණා සමාපත්තියේ සමවැදී ඉන්නදී බුදු යකින් ලෝකේ බලාවදාල අවස්ථාවේ තනීකියා දවසේ විසදාසක් පමණ භික්ෂූන් වහන්සේලා රහත් සමයේ පිහිටෙන බවත් 84000ක් පමණ පිරිස මගඵල නිවන් ලබන බවත් උන්වහන්සේගේ බුදු වචන පෙන්වනවා එනිසා දවල් පින්දපාත වේලාවේ පාත්‍ර ජීවර ධර්ම භික්ෂූන් වහන්සේලා සමග මාතල ජනපද වාසීන්ගේ දානශාලාවක පින්දපාතේ වැඩම කරවදාලා ඒ දවසේදී මාතල ජනපද වාසයේ ශාස්ත්‍රීය වංශිකයෝ සහ බෞද්ධයෝ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ සිට ප්‍රණීතව දානමානාදීන් උපස්ථාන කළා එදා ධර්ම දේශනාවක් නොදාරා භාග්‍යවතුන් වහන්සේ දන් වළඳලා නැගිට්ටා ජාත පින්නතුන්ට හිතක් පහළ වුණා අද භාග්‍යවතුන් වහන්සේ සතරපද ගාථාවක් තරම්වත් ධර්මයක් නොදෙසා නැගිට්ටේ අපේ මේ දානමාන කටයුතු වල යම් කිසි අකපැදයක් සිදු වුණාදෝ අපි සමාව ගන්නට ඕනි කියලා හැමදෙනාම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හා සංගරුවන පිටුපසින් පසුපස ගමන් කරන්න පටන් ගත්තා. එදා ධර්ම දේශනා නොකොට වදාළ ඒ ස්ථානයේ පිළිසෙට ඉඩ මැද නිසායි වාඩි වෙන්නවත් ඉඩකඩ මැද නිසා උන්වහන්සේ සුදුසු තැනක් බලාමේ දේශනාවට වැඩම කළේ. මේ වඩින අතර මඟ තිබුණා මගදක් ක්ෂේත්‍රය. මගදක් ක්ෂේත්‍රයේ සමීපයේ මාකුල කියන වෘක්ෂයක් තිබුණා. මාකුල කියන වෘක්ෂය ක්‍රියාකරම් ප්‍රදේශයේ හෙවණදීගෙන කියන මහ විශාල වෘක්ෂයක්. ක්‍රියා කියන්නේ අමුණු හතරක ප්‍රමාණය අමුණු හතරක ප්‍රමාණය එවන තියෙන මේ විශාල මාතලෝර්චය ළඟට වැළියාම ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ අදහස දැනගෙන සුගත සංගල චූර හතරට නම පාදනයක් හැනෙව්වා භාග්‍යවතුන් වහන්සේ මාතල වෘක්ෂයට පිටදී නැගිනිර බලා වාඩි වුණා අප්‍රාර්ථනාවට දෙලම දෙපසින් හා අනිකුත් සීල භික්ෂූන් වහන්සේලා දෙපසින් හා පිටුපසින් වාඩි වුණා විශාල ජනතාවක් ඉදිරිපසින් වැඳ නමස්කාර කොට ධර්මාශ්‍රවණයට වාඩි වුණා. අහස පුරා සුදු පාට වලාකුළු අහසේ සිටි එවන දුන්නා. අහස පුරා දෙවි දේවතාවෝද බණ ඇසීමට රැස්ව සිටියා. මේ අතර ඉතාමත්ම රමණීය සික්කලෝ මේ ගස්වැණේදී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගත වංශයත් ප්‍රකාශ කරමින් අතීතානාගත වර්තමාන තුන් කාලයේම අලලා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සීළු බෞද්ධයන්ට මඟඵල නිවන් සුව ලැබීමේ උතුම් මඟක් පැහැදිලි කරමින් මේ දේශනාව දේශනා කොට වදාලා ධර්මමේනී කියන චක්‍රවර්ති රජතුමාගේ චරිතාපදානය සම්බන්ධ කොට වදාළ බැවින් මේට චක්‍රවර්ති සිංහනාද සූත්‍රය නමින් හඳුන්වනවා මේ දේශනාව ඉතාම පැහැදිලි දේශනාවක් අපි මේ දේශනාවට සාවධානව සවන් දෙමු මාත්‍රිකාකල සූත්‍ර පාඨයේ පළමුවෙන් තේරුම් කරගනිමු අත්තදීපා භික්ඛවේ විහෙරත අත්තකරණ අනන්‍යකරණ මහණෙනි තමාම තමාට පිළිසක් කොට වාසය කරව තමාම තමාට පිළිසරණක් කොට වාසය කරව අන් පිළිසක් පිළිසරණක් නොපතව මානි ධර්මයේ සමාත පිළිසක් කොට වාසය කරව ධර්මයේ සමාත පිළිසරණක් කොට වාසය කරව අන් පිළිසක් සරණක් නොපතව මානි කෙසේනම් වික්ෂූන් වහන්සේ සමාම සමාත පිළිසක් කරගන්නේද ධර්මයේම සමාත පිළිසක් කරගන්නේද මානි මගේ ශාසනයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ කින්නතුන් යම් කෙනෙක් කායානුපස්සනා සතිපට්ඨානය වඩන්නේ නම් කෙලස් කවන වීරියට එලබසිට සිහි නොවන ඇතුව කාය ජීවිත පිළිබඳ සංහාදිත්‍යමාන ප්‍රහාණය කරමින් කායානුපස්සනා සතිපට්ඨානිය වඩන්නේ නම් එසේම වේදනානුපස්සනා සතිපට්ඨානිය වඩන්නේ නම් එසේම චිත්තානුපස්සනා සතිපට්ඨානිය වඩන්නේ නම් එසේම සම්මානුපස්සනා සතිපට්ඨානිය වඩන්නේ නම් මානමි මෙන්න මේ සතිපට්ඨාන සතර වඩන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා බෞද්ධ පින්වතා තමාම තමාට පිළිසක් කරගත්තා වෙනවා තමාම තමාට පිළිසරණක් කරගත්තා වෙනවා ධර්මයේ තමාට පිළිපිටක් කරගත්තා වෙනවා ධර්මයේ තමාට පිළිසරණක් කරගත්තා වෙනවා කියන තේරුම මෙම සූත්‍ර පාඨයේ කෙටි තේරුමයි ඊළඟට භාග්‍යවතුන් වහන්සේ තවත් මේ මාත්‍රිකාව ටිකක් ඉදිරියෙන් දේශනා කළා කියනවා ගෝචරය විච්ඡමේ චරත සතේ ප්‍රතිචේ විතරේ ගෝචරය විච්ඡමේ චරතං සතේ ප්‍රතිචේ විතරේ නලක්ෂති මාරෝ ඕසාරං නලක්ෂති මාරෝ ආරම්මණං කුසලානං විච්ඡමේ ධම්මානං සමාදාන හේතු ඒවමිදං පුඤ්ඤං පවද්දති මහණෙනි තමන්ගේ පියා සතු ගොදුරු බිමේ හැසිරෙව් මාගේ තමන්ගේ පියා සතු ගොදුරු බිමේ හැසිරෙන්නේ නම් කෙලෙස් මායයට ඉඩක් නොලැබෙයි කෙලෙස් මායයට අරමුණක් නොලැබෙයි මානෙනි ලෞකික ලෝකෝත්තර කුසල ධර්මයන් මනාව සමාදන්ව ඉහිදා සිටීමෙන් මෙලෝ වශයෙන්ොත් පරලෝ වශයෙන්ොත් සීල සම්පස්සිද්ධව ඒ කුසල ධර්මයන්ගේ පරමානිසංසය වූ සාන්ත නිවන අවබෝධ වන්නේය කියන තේරුම මෙහිම සූත්‍රයේ මාතෘකාව ජේමිනාවට වදාලා. ඊළඟට මෙම මාතෘකාව විස්තර කිරීමට ප්‍රථමයෙන් මේ දේශනාවේ සාරාංශය අපි සැලක බලමු. භාග්‍යවතුන් වහන්සේගෙන් පැහැදිලිකට වදාරනවා මහණෙනි ආර්ථික බුද්ධ ශාසනයෙහි අවසානයෙන් පසු සත්‍යාගේ ආයු වර්ණ තපබල ප්‍රඥා පිළිලා දස වර්ෂයක බහලා ගියා. දස වර්ෂ කාලයේ සත්ව විනාශයක් සිද්ධ වුණා. ඒ සත්ව විනාශයෙන් ඉතාම ටික දිනෙක ශේෂ වෙලා ඒ අය ප්‍රාණඝාත ආදී අත්හැරීම නිසා ඒ අයගේ දරුවන්ට ධන මුරුබයන්ට පිළිවෙලින් ආවෘත වැඩිලා අසංකේය දක්වා පිළිවෙලින් ජීවුණා නම් අසංකේය තාර්ථ තියෙන කාලයේ දෙවියන්ට වඩා මිනිස් ලෝකයේ සැප සම්පත් බහුලව තිබුණා නමුත් නැවතත් මේ මිනිස්යන්ගේ ආයුෂ අනුක්‍රමයෙන් අඩු වෙලා 80000කට පමණ කාලයේදී දඹදිව දල්හනේමී නමින් චක්‍රවර්ත රජ කෙනෙක් වාසය කළා. මේ දල්හනේමී චක්‍රවර්ත රජතුමාට සත්ත්වයන්ගෙන් සමුද්ද වූ ඒ චක්‍රවර්ති සම්පත්තිය අවුරුදු බොහෝ දහස් ගණනක් වින්දනය කරන අතර යෝනිසෝ මනසිකාරයක් පහළ වුණා. තමන්ගේ අමාත්‍ය කෙනෙකුට නියම කළා යම් දවසක මගේ චක්‍ර රත්නේ අහසේ තියෙන තැනින් පාස් වෙලා තියෙනවා නම් මට කියන්නයි කියලා. මේ ධර්ම ධාර්මික චක්‍රවර්ති රජතුමාගේ චක්‍රවර්තියේ තියෙන විනිශ්චය ශාලාව ඉහළින් අහසේ නැදලා තියෙන ඉරිදියෙන් එය ප්‍රමාණින් පාස්ලා කියන බව දැන ගැනීමට සම්විපූරක් හැදලා තිබුණා දෙපැත්තෙන් බොහෝ කාලයකට පසුව මේ චක්‍රවර්තියේ තිබුණු තැනින් රෝදේ ප්‍රමාණයටම පල්ලෙහාට බහලා තිබුණා ඒක රජතුමාට ප්‍රකාශ කළාම තමන්ගේ ජේෂ්ඨ පුත්‍රයා කැඳවලා කිව්වා දරුවෝ දැන් මම ඉහි ජීවිතයේ කරන්න තියෙන චක්‍රවර්ති සම්පත් වින්දනය කළා රටට මගෙන් කළ යුතු සේවය සරසා අවසానයි මම ඊළඟට පරලෝක ගැන කටයුතු කරගන්නට ඕන මෙන්න කොටොන්න මෙන්න රාජ්‍ය එනිසා රාජ්‍ය බාර ගන්නයි කියලා ජේෂ්ඨ පුත්‍ර රත්නයට බාර දුන්නා ජේෂ්ඨ පුත්‍ර රත්නය ආරාධනා කළා පියාණන් වහන්සේ ඔබ වහන්සේ පරිදිනවා නම් පිට රටකට නොගින් මගේ රටේම වැඩ ඉන්නට ඕන. මගේ උයනේම වැඩ ඉන්නට ඕන. මට අවශ්‍ය අවශ්‍ය වෙලාවට ගිහින් වඳින්න උපස්ථාන කරන්න උපදෙස් ලබන්න ඔබ වහන්සේ උයනේ වැඩ ඉන්නට ඕන. මම සීල ආරක්ෂා සංවිධාන සලසා දෙනවා කියලා මේ ජේෂ්ඨ පුත්‍ර රත්නය ආරාධනා කළා. ඒ විදිහට මේ ධර්මමය මේ රජතුමා ජීවිතයේ නිකේ තාපස කරමින් පරිදිවි කාගේ උයනේම භාවනා වඩන්න පටන් ගත්තා. දින හතක් ගත වූ අතරත තමන් වෙනුවෙන් පාලනය තිබුණු චක්‍ර රත්නයේ අන්තර්ධාන වුණා. මේ ජේෂ්ඨ පුත්‍ර රත්නයේදී රජුවන්ට මේක පැමිණිලි කළා. ස්වාමීන් චක්‍ර රත්නයේ අන්තර්ධාන වුණා මම දැන් කොහොමද චක්‍ර රත්නය ලැබෙන හැටියට පිළිවෙත් කරන්නේ කියලා. මේ රාජ ඍෂිවරයා ප්‍රකාශ කළ ගරුව මේ චක්‍රවර්ති සම්පත්තිය ප්‍රවේණියෙන් ලැබෙන දෙයක් නොවේ. ඊට අවශ්‍ය චක්‍රවර්ති වක් 10ක් පුරන්නට ඕනේ. මේ චක්‍රවර්තිවත් 10 ඉගෙන ගන්නයි කියලා චක්‍රවර්තිවත් 10 ජේෂ්ඨ පුත්‍රයාට උගන්වනවා. ඒ ජේෂ්ඨ පුත්‍රයාත් නැත්නම් අභිනව රජතුමත් ඒ චක්‍රවර්තිවත් 10 මනාව සම්පූර්ණ කිරීමේදී දවසක් පතලොස්සක පොහොය දවස අතපිල් සමාදන් වෙලා සීලේ ආවර්ජනා කරමින් සිටිද්දී හරියටම ඉතා උතුම් සුබ මොහොතකදී චක්‍රවර්තිය පහළ වුණා. ඒ රත්විරෝධ චක්‍රවර්ති භාවයට පත් වුණා. මේ රජතුමාද පියතුමා වගේම අවුරුදු බොහෝ දහස් ගණනාවක් චක්‍රවර්ති සම්පත් නින්දනය කළ අතර අර ගල්ලනේ මේ චක්‍රවර්ති රජතුමා ධ්‍යාන ලබා බබලව ගියා. මේ පුත්‍ර රජතුමාද අර වගේම චක්‍රවර්තියේ තිබුණු තැනින් පාදට පාස්තු අවස්ථාව සලකා තමන්ගේ ජේෂ්ඨ පුත්‍රයාට රාජ්‍ය පවරලා පියතුමා මෙන්න උයනට ගිහින් පැවිදි වුණා. මෙම රාජ පරම්පරා හතක්ම සැරිසීමෙන් බබලව යන්න පුළුවන් වුණා අටවෙනි රාජකුමාරයා. ඒ අටවෙනි රාජකුමාරයා මේ චක්‍රවර්ති වත් කිරුවේ නැහැ. චක්‍රවර්ති වත් ඉමතුවේ නැහැ. ඒක නිසා තමන්ගේ සුවකීය මතයට අනුව නීති රීති පනවාගෙන රාජ්‍ය පැවැත්වුවා. ඒ අතරත මේ අතගෙන රජතුමාට චක්‍රවර්තී පහළන වූ නිසා චක්‍රවර්ති සම්පත් නැති නිසා ස්වකීය මතයට අනුරූපව නීති රීති පනවාගෙන රාජ්‍ය කළ නිසා ඈත පිටිතර ප්‍රදේශවල දුර්භික්ෂ බය ඇති වුණා. කලක රැඳී නැතිම් යනි සත්‍රීක සත්‍ය සත්‍රීක වීමේ තු නැති නිසා දුර්භික්ෂ බය ඇති වීම මා ජනතාවට ධනය ධාන්‍ය අගහිර වුණා. එයින් දිනිදුකම වැඩි වුණා. දිනිදුකම වැඩි වීම නිසා අසම් කෙනෙක් අනුන්ගේ දේ වංචාවෙන් සොරකම් කිරීමෙන් ගන්න පුරුදු වුණා. මේ කාරණේ පිටිතර බෙදෙන්තු නැතිවීම නිසා රජුරවන්ගේ පැමිණිල්ලක් ආවා. දේවයන් වහන්සේ මේ විදිහේ සොරකම් කිරීමක් දැන් පැතිරීගෙන යනවා කියලා. මේ රජතුමා කියා හිටියා එහෙම සොරු ලැබුණොත් මාකට ගෙනින්දා කියලා. පළමුවෙන්ම දෙනාව සොරුන්ට ත්‍යාග භෝග දුන්න මුදල් දුන්න මේ වගේ සොරකම් කරන්නේ නැතුව දෙමාපියන් දුක්ඛාන කරමින් දැහැමින් ජීවත් වෙන්නයි කියලා. දෙතුන් දෙනෙකුට මේ විදිහට මුදා වීම නිසාම ජනපද වාසයෙන් කල්පනා කළා දැන් සොරකම් කළොත් රජුරුවන්ගෙන් මුදල් ලැබෙනවා ඒක නිසා මේක උපායක් කියලා සොරකම් කිරීම වැඩි වුණා අන්තිමේදී රජතුමාට පරිමහාණ්ඩ බැරි වුණා සොරුන් වැඩි වුණා ඒ නිසා රාජ දණ්ඩණය නියම කළා යම් කෙනෙක් සොරකම් කරලා බඩුත්සහිතව සාක්ෂිතව සොරෙක් බවට පත් වුණා නම් ඒ තැනැත්තා ඉසකත් ඕගාල නැත්නම් හිත මුඩු කරලා රතු මල් කලන්දවල රතු ඇඳුම් අඳවල අත් දෙක පිටිපැත්තට තියලා බැඳලා වදගෙන ගාමින් වීථි සංචාරය කරලා නගරයේ දකුණු දොර කඩින් පිටිමං කරලා ජලගසා දාන්නයි කියලා රාජසන්දනී නියම කළා. මේ ලෝකේ පළමුවෙන්ම රාජසන්දනයේ සිද්ධෝනේ මේ දවසේ එතෙක්ම රජ කෙනෙකුගේ යන්නේ ප්‍රාණඝාතයේ සිදුවන්නේ නැහැ. මේ නිසාම මහජනයා කල්පනා කළා දැන් අපේ මහරජුරුවෝ රාජදණ්ඩනය නියම කළා අපිත් අපේ ආරක්ෂාවට ආයුධ සකස් කරගන්න ඕනි කියලා ජනපදවාදී රටවාදීන් ආයුධ නිෂ්පාදනය කළා. දාමරිකාය සමන් දාමරික කම්පිරීම පිණිස ආයුධ නිෂ්පාදනය කළා. ඒක නිසා පිටිතර ප්‍රදේශවලත් නගර ග්‍රාමවලත් හැම තැනම ප්‍රාණඝාත කුසලයේ බහුල වුණා. මෙන්න මේ විදිහට දිලින්දන්ට ධනෙ දීමේ වත සම්පූර්ණ නොවිය නිසා දිලිසුකම් වැඩි වුණා දිලිසුකම් වැඩි වීම නිසා අදස්සාදානීය ලෝකයේ පැතුරුණා අදස්සාදයන නිසා ආවුද බහුල වීමෙන් ප්‍රාණඝාතේ පහළොණා ප්‍රාණඝාත කුසලේ ලෝකයේ පැතුරුණා ඒ හේතු කොටගෙන අවුරුදු 80000ට තිබුණු පරමායුත ඒ ආයතනයේ දරුවන්ට අඩු වෙලා අවුරුදු 40000 දක්වා බැහැලා ගියා අවුරුදු 40000 කියන කාලයේදී යම් කිසි ප්‍රාණඝාතයක්, අදස්සාදානයක් වැනි පාපයක් යම් කිසි කෙනෙක් කළොත් මහ රජුරවන්ට හේලාම්ගත්ව කියනවා ඒ අය කෙරේ සත්‍යුරවන්ගේ බිඳුවීම පිණිස. මේ හේලාම් මේ පාපය ලෝකේ උත්සන්න වීම නිසා ඒ අයගේ දරුවන්ට, දරු මුණුගුරන්ට ආවිත අඩ වෙලා 20000කට බහලා ගියා. අවුරුදු 20000ක කියන කාලයේදී පළමුවෙන්ම ලෝකේ මුසාවාදයේ කීමට ආරම්භ වුණා. එතෙක් ලෝකයේ කිසි කෙනෙක් මුසාවාද කියන්නේ දැන දැන බොරුවක් කියන්නේ නැහැ. මේ 20000 ආවුත තියෙන කාලයේදී සොරකමක් කරලා එවගේ ප්‍රාණඝාතයක් කරලා වෙනත් රාජද්‍රෝහීකමක් කරලා රජතුමාට පැමිණියාම නැtei කියලා බරු කියන්න පුරුදු වුණා. මේ බරු කීම ලෝකයේ ඇතිරී යාම නිසා 20000ට තිබුණු පරමාවත එයාගේ ධර්මණු පුරන්ට අඩ වෙලා වුණු දසදහකට බහැලා ගියා. දසදහකට තියෙන කාලයේදී ඇතම් කෙනෙක් දුරු වර්ණයි එතෙක්ම ලෝකයේ සියලු මනුෂ්‍ය භූමිකා සමාන රූපවන්ත වේශය දත දාසක් වාසයට බහැරගේ අවස්ථාවේ ශාරීරික වෙනස්කම් දකින්න ලැබුණා මේක නිසා වර්ණවන්තය කෙරෙහි අධික ස්නේහය රාගය ඇති කර ගැනීම නිසා ලෝකේ කාම මිත්‍යාචාර පාපේ ආරම්භ ඒ කාම මිත්‍යාචාර පාපේ ලෝකේ පැතිරියාම නිසා ඒ ආයේ ධර්මමුණු කරන්ට අඩු වෙලා අවුරුදු 5000කට බහැලා ගියා අවුරුදු 5000ක තියෙන කාලයේදී මිනිස්යාට තව අකුසල දෙකක් වුණ පරස වචනයක් සම්පප්‍රලාපයක් අනුන්ගේ ඉස්ත්‍රි දෙන නපුරු වචන කීම හා මෙලොවට පරලොවට වැඩක් නැති ඉස් වචන කීම කියන මේ අකුසල දෙක ලෝකයේ පැතිරෙන්න පටන් ගත්තා. මේ අකුසල දෙක පැතිරීම නිසා පරමාර්ථ 2000 2500ට බහලා ගියා. ඒ කාලයේදී මිනිස්යාට තව අකුසල දෙකක් වුණ අභිජ්ජාවහ ව්‍යාපාදය අනුන්ගේ දේට ආසා කිරීම යන දැඩි ලෝභය එවැගේම අනුන් නැසෙත්වා වැළපෙත්වා යන ආදි වශයෙන් අනුන් කෙරෙහි බලවත් ක්‍රෝධය මේ අකුසල දෙක බහුල වීම නිසා ඒ ආගේ ධර්මණු පුරන්ට ආවත පිළිගින් අවුරුදු 1000ක පරමාර්ථ බැලලා ගියා අවුරුදු 1000ක පරමාර්ථ කියන කාලයේදී මනුෂ්‍යයන්ගේ సంతානවල මිත්‍යා දෘෂ්ටිය පහළ වුණා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය මෙලවක් නැත පරලවක් නැත මවෙක් නැත පියෙක් නැත කළ පින් වල ඵලයක් නැත කළ පව් වල ඵලයක් නැත එවැගේම ශ්‍රමණ බ්‍රාහ්මණාදී කෙනෙක් සරුවක් නිබාට පත්වන්නේ නැත මෞඛ්‍යයන් උපස්ථාන කිරීමෙන් ඵලක් නැත යනාදී වශයෙන් දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය ලෝකේ පහළ වුණා මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පහළ වීම නිසා පරමාවත 500ට බහලා ගියා ඒ ආගේ ධර්මණු ගුරන්ට ආල්ට අඩු වුණා 500 දක්වා මේ 500ට පරමාර්ථ කියන කාලයේදී ලෝකයේ මිනිස්යන්ට ඇති වුණ අකුසල් පහ අමත්‍යයත අපෙක්ෂයත අසාමාන්‍යත අප්‍රක්‍මඤ්ඤත නකුලයත පචායිතා කියන මේ කරුණු පහ ඇති වුණා මෑණියන්ට නොසැලකීම පියාණන්ට නොසැලකීම සිල්වතුන්ට නොසැලකීම එවැගේම ශ්‍රමණ බ්‍රාහ්මණ ආදීන්ට නොසැලකීම එසේම කුල දෙතුන්ට නොසැලකීම මේ කියන කරුණු පහ ලෝකයේ පැතිරී යාම නිසා 500ක තිබුණු පරමාවත 250ට 200ට බහලා ගියා. ඒ අඩුවාංශ කියන කාලයේදී මිනිස්යන්ට තව කොටා තුනක් බෝ වුණා. අධර්ම රාග, විෂම ලෝභ, මිත්‍යා ධර්මය. මේ අකුසල් තුන බෝ වීම නිසා පරමාර්ථ 100ට බහලා ගියා. දැන් මේ අපිට කතාවක් භාග්‍යවතුන් වහන්සේ වර්තමානයේ දක්වා පැහැදිලි කළ ආකාරයයි. අවුරුදු 80000 තිබුණු ආයු ප්‍රමාණය අවුරුදු 100ට බහලා ගියේ කෙසේද කියන එක මෙයින් පැහැදිලි කළා. අදත්තාදානි, එවැගේම ප්‍රාණඝාතය, හේලාම, මුසාවාදය, එවැගේම කාම මිත්‍යාචාරය, පරිස වචනේ සම්පප්‍රලාපය, අවිද්‍යා ව්‍යාපාදේ මිච්ඡාදිත්‍ය. එවැගේ මෞඛ්‍යන්ත නොසලකීම් ආදී කර්ම පහ අධර්ම රාගී සම්බලෝග මිත්‍යා ධර්ම. මේ පාප ධර්මයන් අනුපිළිවෙලෙන් සත්‍ය සංකානවල බහුල වීම නිසා අවුරුදු 80000 100 දක්වා බහලා ගිය හැටි භාග්‍යවතුන් වහන්සේ මෙතනින් පැහැදිලි කළා. මේක ලෝක ස්වභාවය. ඉර පායනවා ඉර බහලා යනවා. ඉර පායනකොට ලෝකයේ ආලෝකයක් පහළ වෙනවා. ඉර බහලා යනකොට අන්ධකාරයක් පහළ වෙනවා. ඒ වගේ ලෝකෙහි සත්‍යයන්ගේ කුසල් උත්සන්න වෙනකොට ආනිවර්ණ සැප බල ප්‍රඥා වැඩෙනවා. අසංකේය දක්වා ආයුෂ වැඩෙනවා. ලෝකයා ලෝක සත්‍යයට අකුසල් උත්සන්න වෙනකොට ඉර බැහැලා යාමෙන් අන්ධකාරයක් වන්න වගේ ලෝක සත්‍යය පිළිහෙනවා ආදි වර්ණේ සපබල ප්‍රඥාවෙන් පිළිහෙනවා භාග්‍යවතුන් වහන්සේ ඊළඟට පැහැදිලි කරනවා මේ දස වර්ෂය දස වර්ෂය දක්වාම මේ අවුරුදු 100 බැහැලා යන හැටි දැන් මේ බුද්ධ ශාසනය කියන කාලයේ භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටිය කාලය පරමාර්ථ අවුරුදු 100යි බුද්ධ පරිනිර්වාණයෙන් පස්සේ අවුරුදු 2500ක් දැනට ජීවිලා. අවුරුදු 100කට එක වර්ෂයක් දැකින් ආවත පිළිගෙන යනවා. මේ අනුව සරක බැලීමේදී තව අවුරුදු 7500ක් යනකොට ලෝකයේ මිනිස්යන්ට පරමාර්ථාරු 10ක් වෙනවා. ඒ දස වර්ෂ කාලයේදී මිනිස්සු මනුෂ්‍ය ධර්මයෙන් සම්පූර්ණයෙන් ඈත් වෙලා එළුවන් ගැටලුවන් කුකුලන් ඌරන් යන සත්‍යයට මිනිසා සම්බේධයට පත් වෙනවා. ඒ කාලයේ සිතරණයක් පංචශීලයක් මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂාදී ගුණයක් ශාන්තියක් එය ඇත්තේ නැහැ. ඒ කාලයේදී කුසල් කියන නමක් ඇත්තේ නැහැ. ඒ කාලයේ අකුසලයෙන්ම සත්‍ය අධිදීගෙන යනවා. ඒ කාලයේ භූතයෙන් සත්‍ය දේශ බහුල වෙනවා. මෞපියන් සහෝදර සහෝදරයන් පිළිබඳ කිසි වෙනසක් නැහැ. ඕනෝන්ගේ දැඩි දේශයෙන් දැඩි පටගෙන් ඉන්න අය බාටපත් වෙනවා. ඒ ඇයට ප්‍රණීත ආහාර පාන පවා සම්පූර්ණයෙන්ම අන්තර්ධාන වෙනවා. හිතමීතන් යුක්ත කුරු තලයෙන් යඳුරු වැනි මේ ප්‍රණීත භෝජන පවා යටත් පිළිසින් ලුණු වැනි දේ පවා අන්තර්ධාන වෙනවා. බොහෝසෙන් මාංශ භක්තිනේතම සත්‍ය පුරුදු වෙනවා. මේක නිසා මෘගතන් වර්ෂාව නම් විශාල වර්ෂාවක් ඇති වෙනවා ලෝකේ පුරාම. මේ වර්ෂාව ඇති වෙන දින හතකට කලින් කාමාවචර දේවතාවෝ අවමංගල ලෙස් දරාගෙන මේ මනුලව කියාගෙන යනවා තව දින හතකින් වර්ෂාවක් ඇති වෙනවා ජීවත් වෙන්න කැමති කෙනෙක් නම් දෙන්නේ එකතන නොඉඳ තනි තනියෙන් දිනාතකට අවශ්‍ය කෑම බීම අරගෙන ගල් මෙන් උලට වෙලා තුන්දේවක් වලට වෙලා රුක් දින වලට වෙලා සංග වෙන්නයි කියලා. බොහෝ දෙනෙක් මේ වචනේ පිළිගන්න ඉතාම සිත දෙනෙක් පිළිගෙන සංග වෙනවා. ඉනි නොගන්න අය වැස්සට අහු වෙලා දුටු දුටුවන් කෙනේ පටක පිටින් ගන්න ගන්න දෙයින් සලාපෙලා ඕනෝන් මරා ගන්නවා. මේකයි මෘගතන් වර්ෂාව නමින් හඳුන්වන වර්ෂාව. ඉනහතකට පස්සේ සංගමී සිටිය ඊටාම චිතදෙනෙත් ඥාත ගම්මානෙට පැමිණියා මේ ඥාතින් සිටුවේ කියන විපත්‍යයකට සංවේග වෙනවා. අන්තරලා දුරින් වැළපීලා බලවක් අදිස්ත්‍රාණයක් ඇති කර ගන්නවා අද පටන් අපි නම් ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා. එදා පටන් ප්‍රාණඝාතයෙන් වැළකීලා දැහැමින් ජීවත් වෙනවා. එනිසා ඒ ආගේ දරුවන්ට අවුරුදු 20ක් පරමාස වෙනවා. ඒ දරුවෝ තවත් අදත් සාධාරණයක් අරිනවා. ඒ අයට අවුරුදු 40ක් ආවට වැඩිනවා දරුවන්ට. කාම මිත්‍යාචාරයක් කරනවා. එයින් 80ක් වැඩෙනවා. මේ විදිහට දෙගුණ තෙගුණ වශයෙන් අකුසල් ලක්කරින් ලක්කරින් කුසල් වැඩෙන්න වැඩෙන්න ධර්මමුණුගුරු පරම්පරාවේ ආවත වැඩි වෙලා ආනිවර්ණ සපබල ප්‍රඥා වෘද්ධියටපත් වෙලා අවුරුදු අසංඛ්‍යය දක්වාම ලෝක සත්‍යය ජීවුණටපත් වෙනවා. අවුරුදු අසංඛ්‍යය දක්වා ජීවුණුවට පත්වෙන්නේ දෙවිදෙනෙක් නෙමෙයි බ්‍රහ්මියෙක් නෙමෙයි මහේශ්වරයෙක් නෙමෙයි මේ ලෝක සත්‍යම අකුසල් ලක්ෂණයම නිසා කුසල් උත්සන්න වීම නිසා ජීවුණුවට පත්වීමක් මේ සිද්ධ වුනේ ඉර උදාගෙන ලෝකියා ලෝකමත් වුණා වගේ කුසල් උදාගෙන ලෝකියා අභිවෘද්ධියට පත් වුණා ඒකයි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ හේතුඵල වාදය යම් කෙනෙක් අකුසල් කරනවා නම් පිරිනව අකුසල් කරනවා නම් වැඩෙනවා ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරනවා මේ අවුරුදු අසංඛ්‍යයේ තාවත තියෙන කාලේ සතිය ලෝකවාසී දෙවියන්ටත් වඩා මනුෂ්‍ය ලෝකයේ සම්පත් බහුලයි. ඒ අතර නැවතත් මිනිස්යන්ගේ సంతානවල අකුසල සිටිවිලි පහළ වීම නිසා අනුපිළිවෙලින් ආවස අඩු වෙලා අවුරුදු 80000 දක්වා බහින කාලයක් ඇති වෙනවා. අවුරුදු 80000 කාලයේදී හේතුමති රාජධානී ප්‍රධාන 84000ක් රාජධානි ජම්බුද්වීපය කියනවා. ඒ කාලේ මිනිස්යන්ට කිසිදු ආබාධයක් නැහැ. ආහාර ගැනීමට උසගින්න දැනෙනවා ආහාර ගත්තන් පස්සේ බස්මත දැනෙනවා අවුරුදු 80000 පිරුණාම වයෝ වෘද්ධ ජරා ලක්ෂණ පහළ වෙනවා ඒ හැර කිසිම ආබාධයක් ලෙඩක් රෝගයක් නැහැ ඒ කාලේ මිනිස් වර්ගයට බකරණයක් වගේ ගුණවණයක් වගේ බොහෝම ජනතාව ලෝකයෙන් ආශය කරනවා නගරයක එක නගරයකින් උකුලෙක් වහලට නැංගොත් 84000ක් නගර රාජධානිවල වහලින් වහලට තනින් ආපසු නගරයට එන්න පුළුවන් හැටේට රටේ ලෝකයේ ජනවාස වැඩි වෙනවා. එක වීයටයක් රෝපණය කළොත් ඒ වීයටෙන් ලැබෙන වී ගස්යෙන් කොච්චර අස්තන ලැබෙනවද? වී කරත්ත 2272කුත් අමනු 16කුත් ලාභ 8ක් ලැබෙන තරම් අත්නු ලැබෙනවා එක වී ඇටයක් රෝපණය කිරීමෙන්. ඒ වී ගහෙන් ඇදෙන වී කර්ණයේ වී ඇටවල පොතු නිවුඩු කිසිවක් නැති ස්වයං ජාත සුවඳ රත්හැල් මේ විදිහේ ප්‍රණීත ආහාර පාන සුලභ වෙන බැවින් මා ජනයා නිරෝගී භාවයට පත් වෙනවා නිරෝගී නිසාම බුද්ධිමන්තයන් ඥානවන්තයන් බවට පත් වෙනවා ඒ කාලේ නලකාර ජීපුත්‍ර නමින් දෙවොල්ලවාද සැප විඳින දිව්‍ය පුත්‍රයා සංක නමින් සත්පිති රජනලා එතුමාගේ රාජධානිය රාජ්‍ය කරන කාලයක් වෙනවා. එතුමාට පසේ බුදුවරයන් වහන්සේ නමකට දිඹු දණ්ඩෙන් කුටියක් හදා බත කොළ වලින් එවිලි කරලා බත දී වලින් ආවරණය කරලා ලී දඬු වලින් ඇඳක්ම මැස්සක්ම ඇඳක්මින් අදලා තුන් මාසයක් අපෝපස්ථාන කළ පිණිස දෙව්ලොව අප්‍රමාණ සම්පත් ඉඳලා එහි ආනිසංස වශයෙන් එතුමාට 25 දුම් සත්‍රුවන් මාලිගාවක් ප්‍රාසාදයක් පහළ වෙනවා මේ 25 දුම් උසයාගේ සත්‍රුවන් සත්මහල් ප්‍රාසාදයේ චක්‍රවර්ති සම්පත් විඳින අතර එතුමාණන්ගේ අක්ෂර පුරෝහිත වෙන සුබ්‍රහ්ම කියන බ්‍රාහ්මණ පඬිතුමාණන්ට පුත්‍ර බ්‍රහ්මවතී කියන මෑණියන්ට පුත්‍ර සොලසා සංකේය කල්පලක්ෂයක් පාරමී පිරු මෛත්‍රී මහා බෝධිසත්වයන් වහන්සේ උපදිනවා. උන්වහන්සේට අජිත මෙත්තේ කියලා නමක් ඇති වෙනවා. උන්වහන්සේ ගිහි ජීවිතයේ අවුරුදු 8000ක් සැප විඳිනවා. උන්වහන්සේට ප්‍රාසාද තුනක් පහළ වෙනවා. වර්ධමානක චන්ද්‍රමුඛ ආදි වශයෙන් ඒ ප්‍රාසාද තුනේ සැප විඳින අතර උන්වහන්සේට අග්‍රමහේතිකා වෙනවා චන්ද්‍රමුඛී කියන මහේතුකාව එවාගේ මෙතුමානන්ට පුත්‍රුණක් උපදිනවා බ්‍රහ්මවර්ධන කුමාරයා කියලා. මේ බ්‍රහ්මවර්ධන කුමාරයා උපදින දවසේදීම මේ මහා බෝධිසත්වයන් වහන්සේ දුක්කරක්‍රියාවක් ආරම්භ කරනවා. ඊට හේතුව හතර පෙරමිණිති දැකලා සංසාරයේ කලකිරෙලා රාජමාර්ග තමන් වාසය කරන මාළිගාවෙම හත් දවසක් දුක්කරක්‍රියාවක් කරනවා. ඒ හත්දාසක් දුක්තර ක්‍රියා කරන හරියටම වෙසඟ පොඩු 15ක් බොහෝ දවසේදී උන්වහන්සේ නාග බෝධින් වහන්සේ වෙත මාළිගාවෙන්ම අහසින් වඩිනවා. උන්වහන්සේ එදවත් චන්ද්‍රමුඛීසෙන් අග්‍රමහේතිකාවම කීර පායාසෙන් පූජා කරන ලැබෙනවා ඒ පිළිපිදු වළඳලා බෝධීන් වහන්සේට පිට දෙලා නාම දුක්ඛ බෝධීන් වහන්සේට පිට දෙලා උන්වහන්සේ මාර්ග පරාජය කොට සමාසන සකලක්ෂේයන් සෝදාහර ලෝතුරා සම්මා සම්බුදු වෙනවා ඒ මහා මෛත්‍රිය සම්මා සම්බුදුරජාණන් වහන්සේට අශෝක බ්‍රහ්මදේව කියා අග්‍රශ්‍රාවක දෙනමක් පහළ වෙනවා. එවාගෙම පදුමා සුමනා කියා අග්‍රශ්‍රාවිකා දෙනමක් පහළ වෙනවා. සිංහ කියන උපස්ථායකයන් වහන්සේ නමක් පහළ වෙනවා. සුදන සංඝ කියන ගෘහපති ජපලක් ගෘහපති කෙනෙක් හා උපාසිකාවක් උන්වහන්සේට අග්‍රදායක දායකාවන් වෙනවා. එවාගෙම ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය දසදහසක් කළ දෙවියන්ට හා මනුෂ්‍යයන්ට බ්‍රහ්මයන්ට ලෝකී ගෞතුරා සම්පත්තිනිත පවතිනවා. ඒ කාලේ සූවිසා සංඛ්‍යක් පමණ ජනතාව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සියලු කෙලෙස් නැසා මඟඵල පිළිවෙලින් අමා මහ නිවන් අවබෝධ කරගන්නවා. මේ කාරණේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ අනාගත වංශ දේශනාව හැටියට මෙම සූත්‍ර දේශනාවේ සවිස්තරව දේශනා කොට වදාළා. ඊළඟට උන්වහන්සේ පහදා දේශනා කරනවා මහණෙනි මගේ ශාසනයේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසෙ සම්දෙනාම ආයුතේ වර්ණයෙන් සැපයෙන් භෝගයෙන් බලයෙන් වැඩෙන්නට ඕනේ මහණෙනි මගේ ශාසනයේ ආයුතය කියන්නේ මේ වර්ෂ ප්‍රමාණ ආයුතේ නොවේ ආයුතේ ලබන්ත හේතු වෙන හේතු සම්පත්තියයි එනම් දාන සීල ආවනාදී කුසල ක්‍රියාවන් සඳහා ඡන්ද චිත්ත විරිය මීමන්සා කියන මේ සතර ඉන්ද්‍රපා ධර්මයන් වැඩිම මගේ සාධනයේ ආයතයයි එනිසා මගේ සාධනයේ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිපේ සියල්ලෝම මගඵල නිවන් ලැබීම දක්වාම කුසල ඡන්දේ කුසල වීර්යය කුසල ශිෂ්‍යය කුසල වීමන්තාව ජීවුන කෙරෙස්වා ආසියා අන්තාතන කොටවදාලා වර්ණ සම්පත්තිය නම් මෙතන දේශනා කොට වදාළ ගුණ වර්ණාව හා කීර්තිය කීර්තිය හා ශරීර වර්ණය මේ දෙක ලබන්නේ හේතු වෙන සීල සම්පදාවයි කෙනෙකුගේ ගුණ වර්ණාවක් ශරීර වර්ණයක් යැදෙන්නේ සීල සම්පදාව නිසායි එනිසා මගේ සාධනෝ වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා සිව්වානක් පිළිසෙ සීලම දෙනා මේ ಗುಣ වර්ණාව සහ ශරීර වර්ණයත් ලැබීමට හේතු වෙන සීල සම්පන්න වෙත්වා කියන දෙවෙනි කාරණේ දේශනා කළා. තුන්වෙනි කාරණේ සැපය. සැපේ නම් මෙතන දේශනා කොට වදාළේ ආමිත සැපේ නොවේ. ධ්‍යාන සැපය. නීවරණයන් මැඩ පවත්වා ලබන ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සැපයයි සැපය. ඒ ප්‍රථම ධ්‍යාන ආදී ධ්‍යාන සැපයේ තිබෙනවා නිර්ආමිත සැපය කියලා. ඒ චිත්ත සමාධියෙන් ලැබෙන නිරාමිත සැපේ සඳහා මගේ තාතනේ විසු විසුනේ උපාසක උපාසිකා සීවන පිළිසේ යංගෝම ධ්‍යාන වඩත්වා කියලා තුන්වෙනි කාරණේ දේශනා කොට වදාළා. සතර වෙන්න භෝගය. භෝගේ නමින් දේශනා කොට වදාළේ මේ මහා ජනයා කතා කරන ඉදකඩන් යාන වාහන නිල මුදල් ආදී වස්තු නොවේ. මෙතන භෝග සම්පත්තිය නම් දේශනා කොට වදාළේ ඒ අවශ්‍ය උපභෝග පරිභෝග සම්පත් ලැබෙන්න හේතු වෙන සිව් ගමරණයයි. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා බ්‍රහ්ම විහරණ අතර යම් කෙනෙක් වඩනවා නම් ඒ සිව් ගමරණ වඩන තැනත්තා දෙවියන්ට ලෝකයට ප්‍රියමනාප කෙනෙක් බාටපත් වෙනවා. එනිසා මේ ජීවිතයේ සතර ගමනේදී Taman අවශ්‍ය අවශ්‍ය වෙන සුභෝග පරිභෝග සම්පත් කුකිරී කතරේ පහළ වෙන්න මේ සිව්බඹ විහරණය යැදීම හේතු වෙනවා එනිසා මගේ ශාසනයේ විසු විසුණී උපාසක උපාසිකා සිවණක් පිළිසේ හැමදෙනාම භෝග සම්පත් මිස සිව්බඹ විහරණ වඩස්වා අපි අනුශාසනා කොට වදාළා. පස්වෙනි කාරණේ බලය බලය නම් මෙතන දේශනා කොට වදාළේ ප්‍රඥා බලයයි. සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වශයෙන් කියන මේ ත්‍රිවිධ ප්‍රඥාව සහිත අරිහත් මාර්ග ඥානය දක්වාම දියුණු කළ යුතුයි. සියලු ආකාර ප්‍රඥාව මෙතන බලයේ හැටියට දේශනා කොට වදාලා. මේ ලෝකේ ප්‍රතිභාවනය කරන්ට දැරි, දිලින්ට දැරි විශාල බලය, මාර්ග බලය. මේ පංචවිධ මාන බලයට ප්‍රතිබාහනය කළ සුජිත් විදන් විඳින්න පුළුවන්කම ඇතිවන්නේ මේ ප්‍රඥා බලයෙන් නිසා මගේ තාක්ෂණයේ වික්ෂි වික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිළිසේ සමදනාම මේ ප්‍රඥා බලය දිනු කෙරෙස්වා කියන අනුශාසනාවට වදාලා මෙන්න මේ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ සාරාංශය මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ දේශෝ දේශනාවානුව පැහැදිලි කරන්නට පුළුවනි ඊළඟට අපි මේ දේශනාවේ තියෙන අර්ථ සම්පන්නිය න්‍යාය සිහිපත් කරන්නට ඕන. මේ දේශනාවේ කියන මුලට මනු සාධනා කරලා තමාම තමාට පිළිගත් කරගත යුතුයි. අන්තිමේ අන් ධර්මයක් පිට නොකැතිය යුතුය. ධර්මයේ තමාට පිට කරගත යුතුයි අන්තිතක් හොසේ යුතුය කියලා. එනම් තමාම තමාට පිට කර ගැනීම නම් සතර සතිපට්ඨානය ගැනීම බවත් මේ දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ අටවර්ගයේ දේශනා කරලා කියනවා අත්තානි අත්තනෝනාතෝ කෝණිනාතෝ පරෝතිය තමාම තමාට පිහිටය අන් කවරෙක් නම් පිහිටවන්නේද නැත අත්තනාව සුදන්තේන නාතං ලබති දුල්ලකං තමන්ව තමාව සුදාන්ත කර ගැනීම දුර්ලභ පිළිතමෝ අරහත් ඵලයේ සිද්ධවන්නේ කියන කෙන දේශනාවේ පැහැදිලි වෙනවා. එනිසා සමාම සමාත පිළිතක් කර ගැනීම නම් තමන් සීලයක පිළිතා සමත භාවනා විපස්සනා භාවනා කරමින් සිත දියුණු කර ගැනීමයි. කෙලෙසුන් ජය ගැනීමයි. යම් කිසි කෙනෙක් තමන් සීලවන්ත වෙනවා නම් සීලයානි සන්ත තමන්ටයි. යම්තනේ සමාධි භාවනා වඩනවා නම් තමන්ටයි සමාධි ආනිසංස යම්තනේ විදර්ශනා භාවනා වඩනවා නම් තමන්ටයි විදර්ශනා භාවනාවේ ආනිසංස ආචාර්යයන් වහන්සේ භාවනා වඩනවා නම් ශිෂ්‍ය රත්නේ මඟඵල නිවන් ලබන්නේ නැහැ ආචාර්යයන් වහන්සේට මඟඵල නිවන් ලැබෙන්නේ ශිෂ්‍ය රත්නේ භාවනා වඩනවා නම් ආචාර්යයන් වහන්සේ නෙවෙයි මඟඵල ලබන්නේ ශිෂ්‍ය රත්නය දෙමව්පියෝ දාන සීල භාවනාදී කුසල් වැඩනවා නම් එහි අනුසස් දෙමව්පියන්ටයි. දරුවනුත් ඒකා ඒ විදිහට අනුගමනය කරනවා නම් පමණක් දරුවන්ටත් එහි අනුසස් ලැබෙනවා. මේක නිසා දීසාදී උපේපක්ෂයේම තම තමා විසින් කරන සීල සමාධි ප්‍රඥාවේ ආනිසංස තම තමාට ආවේනික වන බැවින් තමා විසින්ම තමාගේ සීලාදී ප්‍රතිපත්ති කරමින් ආත්ම පිහිටක් ආත්ම පිළිතරණක් සාදා ගත යුතුයි කියන එක භාග්‍යවතුන් වහන්සේ මෙහෙම දේශනා කොට වදාළා. විශේෂයෙන්ම ගෝතිමේ විච්ඡේ චරිත කියන මේ අනුශාසනාවන් තමන්ට නිසි විදමේ හැසිරෙන්නයි කියලා අනුශාසනා කරලා තියෙනවා. විශේෂයෙන් විසු විසුනේ උපාසක උපාසිකා ජීවන පිළිපේ සමිනාගේ ගෝචරේ නම් සතිපට්ඨාන ගෝචරයයි. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා පියාපතු පොදු විනි හැටෙන්දයි කියලා. පියානම් ලෝතුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සතුරු සතු විදමනම් සතිපට්ඨාන භූමියයි. සතිපට්ඨාන ගෝචරයයි. මේ ගැන වහන්සේ පැහැදිලි කරලා තියෙනවා නිදසුන් කතාවක් යටකෙදෙල්ලක්. කියන්නේ කුඹුරු වල ලියදි වල නැති කතාස්සේ ජීවත් වෙන වී කුරුල්ලන් වැනි කුරුල්ලෙක් තොරණක් අගහුවත් අපි නිමිති කියක්. සකුණක් දී කියන කුරුල්ලන් ගහ ගන්න උකුස්සේ ක්‍රියයෙන් આવොත් මේ කැටකිරිල්ල ගහගත්තා. මේ කැටකිරිල්ල හදන්න පටන් ගත්තා මගේ වරද මගේ අවාසනාව මගේ පියාපතේ දෙන හිටියානම් මට මේ විකට වන්නේ නෑ කියලා. මේ සකුණක් දී කියන කුරුල්ලන් ගහ කුරුල්ලන් ගහ ගන්න උකුස්සා කියන්නේ තමන්ගේ පියාපතේ දෙන කොහොමද කියන්නේ. කුඹුරේ දී කට අතරයි දුවෝ. ඊළඟට මේ කුකුස්සා මේ කුරුල්ලාව අත්‍යවශ්‍ය නැන්දී මෙතන වාඩි වෙච්චා ඉතින් මගෙන් නිදහසක් නැති කියලා. මේ කැටකිරිල්ල උකුස්සාගේ කුඩෙන් නිදහස් වෙලා ගිහින් තමන්ට නියමිත තැන වාඩි වුණා. වාඩි වෙලා කතා කළා දැන් ඉතින් රජා පුළුවන් නම් එන්නයි කියලා. මේ උකුස්සා දහසේ දෙතුන් වරක් ක්‍රියාතර කරන ජීතරයෙන් පහකට පාස් වුණා මේ කැටකිරිල්ල දැහැගැනීමට. දැන් ඉතාලම සමීපයි කියලා වැටුණා මේ කැපකිරීම කී කැපේ අත්තට දින්ගගත්තා. වේගය දරාගත්ත බැරි වූ කුස්සා නැටි කැපේ පපුව වැටි සැලී එකනම කලුරිය කළා. කැපකිරීම උඩට ඇවිදින් ප්‍රීති වාක්‍යයක් යායතිය මගේ සියාසත් ඉඳෙන හේතු නිසා මම සපුරාගෙන ජයගත්තා කියන්නේ. මේක නිදසුනක් හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කිව්වනක් කරේච්චේ හැම දිනම පියාසතු ඉදමේ සිටින්නට ඕන. පියාසතු ඉදම නම් සතිපට්ඨාන මානසිකාරයයි සතිපට්ඨාන භූමියයි. සතිපට්ඨාන මොනක් ලැබෙන්නේ නැතන කිතා පැහැදිලිවම දේශනා කොට වදාලා. ඊළඟට උන්වහන්සේ පැහැදිලි කොට වදාලා අර අතීත වෘත්තාන්තය ගැන අපි විශේෂයෙන් අදිස්ථාන ප්‍රාර්ථනා කරලා තියාගන්නට ඕනේ. අවුරුදු 80000 පටන් සියක් වර්ෂයේ දක්වා ධර්මනු ගුරු පරම්පරාවට ආධිවර්ණ සතබල ප්‍රඥා පිළිහිමට හේතු වුණේ ඒ සත්ත්ව සංසානවල මිනිස් සංසානවල ඇතුණා වූ පාප චේතනාවන් නිසායි. අපට මේ ජීවිතයේ මඟපල නිවන් ලැබුණොත් අපි නිවන් දක්නා ධාතු දක්වාම මේ ලෝක පරිහානියේ තියෙන කර්ම වලින් අපි වෙන වෙන්නට වෙන වෙන්නට ඕනේ. ඒ සඳහා මේ බුදුසසුනේ කරන දාන සීල භාවනා පින්කම් වලින් අපි අදිස්ථාන ප්‍රාර්ථනා කරලා තියාගන්නට ඕනේ. මේ ජීවිතේ පුරා සිදු කරගන්න දාන සීල භාවනාදී පාරමී කුසල් බලයෙන් නිවන් දක්නා තුරු අදපටන් ප්‍රාණඝාතයෙන් වළකින්වා අදත්තාදානෙන් වලකින්වා කාම මිත්‍යාචාරයෙන් වලකින්වා මුසාවාදයෙන් වලකින්වා ශීලාම්බස්තියෙන් වලකින්වා පරුකබස්තියෙන් වලකින්වා හිත්බස්තියෙන් වලකින්වා අවිද්‍යාවෙන් වලකින්වා ව්‍යාපාදයෙන් වලකින්වා විචාරයෙන් වලකින්වා මාපිය උපස්ථාන ශ්‍රමණ බ්‍රාහ්මණාදීන් උපස්ථාන ආදී උපස්ථාන ඊතා උතුම් ලෙස සම්පූර්ණ කරම්වා අධර්ම රාග විදම ලෝක මිත්‍යා ධර්ම මගේ సంతානයේ පහළ නොවෙත්වා මේ ආදී වශයෙන් දසකුසල ධර්මයන් අපි සමාදන්ව යටි ලෙස අධිෂ්ඨාන කළ තියාගන්නට ඕනේ. දරුවෝ මහරහතන් වහන්සේ දීර්ඝ කාලයක් ඒ විදිහේ අදිස්ථාන පවත්වාගෙන ආව නිසා උන්වහන්සේගේ ඒකාසංකේතයේ කල්පලක්ෂය තුළ එක දවසකවත් නරක අදිස්ථානයක උන්වහන්සේ උපන්නේ නැහැ. උන්වහන්සේ පස්වර්ගයේ අදිස්ථාන හතරක් ගෙනාවා. නිවන් දක්නාතුරු මත්යන් නොබම්වා නිවන් දක්නාතුරු ක්‍රෝධ නොකරම්වා නිවන් දක්නාතුරු ඉරිෂා නොකරම්වා නිවන් දක්නාතුරු හිත ඇති හිත නැති කිසිවක් කෙරෙහි ස්නේහ නොකරම්වා කියන ප්‍රාර්ථනා හතරක් මේ සරියුත් මහ රහතන් වහන්සේගේ පාරමිතා භූමියේ පැවතුණා උන්වහන්සේ නිවන් දක්නාතුරු මේ ගුණාංග හතර මනාව ආරක්ෂා කරගත්තා මේ වගේ අපි කරන සෑම කුසලයක් පාදාම ප්‍රාර්ථනා කරලා තියෙන්න ඕන නිවන් දක්නා ජාති දක්වාම නරකාභ්‍යගම් යත්නානේට පත්වන ආධුවන් සතබල ප්‍රඥාදී පරිහානියට හේතු වෙන ත්‍රිවිධ කල්පනාහයට මූණ පාන්න හේතු වෙන අත්විද දුක්ඛඥයන්ට මූණ පාන්න හේතු වෙන පස්පව දසා කුසල් පංචානස්තරේ කර්ම කිසි කලක මාසින් සිද්ධ නොවේවා නොවේවා අපි අපි දැක්ක අවිස්ථාන කළ තියෙන දෝෂ එවැන්නම තමන්ගේ භෞතික වශයෙන් ජීුණේ කලක ගැනීමට හේතු වෙන පාරමී ගමන සුවසේ පවත්වා ගැනීමට හේතු වෙන පරිද්දෙන් නිවන් දක්නාතුරු කල්යාණ මිත්‍ර සම්පත්‍ය පස්ව දසාවකෙන් වැඩේ දසපුත්‍ර ධර්ම සමාදානයේ යුක්තව ජාති ජාතියක් නිවන් මඟ යා ගැනීමට ලැබේවා කියලා අපි දැඩිලට අධිෂ්ඨාන කළ යුතුයි. එවැන්ම මේ සූත්‍ර දේශනාවේ කියනවා සමාධි සමා පිළිස කරගැනීම ප්‍රතිපත්තාන භාවනාව කියලා. එනිසා අපි දිනපතාම ආනාපාන සතිය වඩන්නට ඕනේ. ඉරියාපත මනසිකාරයේ පුරුදු කරන්නට ඕනේ. චතු සම්පජඤ්ඤය පුරුදු කරන්නට ඕනේ. පටිච්චෝල මනසිකාරයත් අත්මහැර භාවිතා කරන්නට ඕනේ. ධාතු මනසිකාරයත් පුරුදු වෙන්නට ඕනේ. නව සීලකේ අනුවත් අපි පුරුදු වෙන්නට ඕනේ. මේ කායානුපස්සනා භාවනා 14ම අපේ ශක්ති ප්‍රමාණයෙන් මේ ජීවිතයේ පුරුදු කරලා තියාගන්නට ඕන. නවාකාර වේදනාන පස්සනාවත් අපි පුරුදු වෙන්නට ඕන. දාසේ ආකාර සිතාන පස්සනාව පුරුදු වෙන්නට ඕන. එසේම ධම්මාන පස්සනාව වශයෙන් කියන පංච නීවරණ විදර්ශනාවක්, පංච ස්කන්ධ විදර්ශනාවක්, ආයතන විදර්ශනාවක් වොච්ඡංග විදර්ශනාවත් ආරිපත් විදර්ශනාවත් අපි පුරුදු වෙන්න ඕනේ. මේවා එක දවසින් කරනවා නෙමෙයි. මේවා අනුපිළිවෙලින් ටිකෙන් ටික ටිකෙන් ටික මහන්සි නැතුව සම්දක් ළඟින්නා වගේ කරන්න ඕනේ. සම්දක් ළඟින කෙනෙක් ඒ ඡන්ද දෙලින්ම නැගින් නැතුව හැටහැටන යරි නැගින් නැතුව අනුපිළිවෙලින් නැගෙනකොට සමන්ත පොත පර්වතයට නැගින්න පුළුවනි ඒ වගේ තමයි මේ භාවනා කරන භූමි විදක ඒක ආරණ්‍ය ගත වෙලා ඊරුදෙන් ගෙන් වෙලාම කරන්ට ලැබෙන්නේ හැමදෙනාටම නමුත් Taman ඉන්න නිවෙස්වල පවා දිනපතා අවදීන් පටන් නිින්දට යනතුරු දවසේ දෛනික කටයුතු වල යෙදීම සත්‍ය ප්‍රමාණය ස්වල්ප වශයෙන් නමුත් මේ භාවනා ක්‍රම පුරුදු කරගන්න කරගන්නට ඕන එසේ භාවනා කරන පුරුදු කර ගැනීම සමාවම සමාත පිහිටක් කර ගැනීමයි ධර්මයේ සමාත පිහිටක් කර ගැනීමයි අන් කෙනෙකුගෙන් නොලැබෙනා පිහිටක් සලසා ගැනීමයි ඒ විදිහේ දවසින් දවස දවසින් දවස අපේ මේ භාවනා ක්‍රම අනුගමනය කරගෙන යාමේදී තමන්ට නොදැනීමම තමන්ගේ සංසාරයේ ඉන්ද්‍රිය බල පොච්චංග මාර්ගාංග දියුණු දියුණු බාටපත් වෙන තමන්ගේ ආත්ම භාවයේ උසස්ම අර්ථයක් මේ ජීවිතේම නෙලා ගන්න පුළුවන් වෙනවා විශේෂයෙන් ලෝකයාන නොමග ගමන සම්පූර්ණයෙන් වැළකීලා අපේ අර පිටිපස්සේ බුදු මහරහතන් වහන්සේලා ආර්යයන් වහන්සේලා ගමන්ගත් නිවන් මඟ යන්නන් බාටපත් වෙනවා ඒ නිවන් මඟ ගමන් කර ගැනීම නිසා යම් හේතුන් මේ ජීවිතයේ මඟපල නිවන් වැරදුනොත් ඊළඟ ජීවිතේ නීත වඩා ආනුභාව සම්පන්න හේතුක ප්‍රතිසන්දයකව ධර්මචාරී ජීවිතයක් වාට පමුණවා ගන්නට හේතුක විතර වෙනවා. මෙම දවසින් දවස භවයෙන් භවය ආත්මයෙන් ආත්මය කල්පයෙන් කල්පය වැඩෙන හදක් නින්න අපි මේ ප්‍රතිපatti ධර්මයෙන් වැඩෙන බැවින් උපනිශ්‍රේ සම්පත්තිය හේතු කොටගෙන මහා බෝධිසත්වයන් වහන්සේලා නීත ජීවන ලබා ගන්නට පටන් අතරමන්වල ලෝකුරා බුදුබව දක්වා ගමන් කරන්න වගේ අප සෑම දිනකට මහත් වූ සම්බෝධිය පසේබෝධිය සම්මා සම්බෝධිය කියන ප්‍රාර්ථනා ගලෙස්තරා බෝධියකටපත් වෙන අජරාමර සාන්ත නිවන් සුව ලැබීම දක්වා මේ සාන්තෙන් ජීවුණක් සැලසෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ එදා ඒ මාතුළු වෘක්ෂ රාජයාණන් යට මේ ඉතා විචිතර වූ චක්‍රවර්ති සිංහනාද සූත්‍රයේ පරිස්තරව දේශනා කොට වදාළ අතර සමාහිත පිටින් මේ ධර්මත සමන්දීගෙන සිටියේ 20000ක් විසුණු වහන්සේලාට ඒ ආසනයේදීම ත්‍රිවිද්‍යා සත්‍යවිද්‍යා සීකෘතිඥා ඥාන සහිතව උත්තම අරහත්යෙන් අමාමහණිවන් අවබෝධ වුණා. සත්‍යසිද්ධ විශාල ජනතාව අතරින් මේ ධර්මත සමන්දීගෙන සිටියේ හේතු සම්පත් ඇත්තා වූ 84000ක් දෙනා සෝවාන් ආදී මාර්ගඵලවලින් අමාමහණිවන් අවබෝධ කරගත්තා. එදා භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම දේශනාව සාර්ථක වුණා. එදා භාග්‍යවතුන් වහන්සේ මේ විදිහේ විද්‍යාවක් 20000ක් භික්ෂුන් වහන්සේලා අරහත්ත්වයේ පිහිටුවමින් 80000ක් ගෘහස්ත පින්නතෝ සෝවාන් ආදී යත මාර්ග ඵලවල පිළිතුරන දේශනා කොට වදාළ මේ උත්තම චක්‍රවර්ති සිංහනාද සූත්‍රය දීඝනිකාය පාටික වර්ගයේ 25 වෙනි සූත්‍රය අපි නැවත නැවත අහන්නට ඕන බණ පොතේ කියවන්නට ඕන සාකච්ඡා කරන්නට ඕන මේ ලබන්න තියෙන අදිස්ථාන ප්‍රාර්ථනා මන විනිශ්චය දරාගෙන මේ ධර්මයෙන් අපට මේ ජීවිතයම ප්‍රතිඵල ලබා ගන්නට ලැබේවා කියලා උනන්දු වෙන්නට ඕනේ වර්ෂ 2030කට අතර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව මංගල රට මාකුල ජනපද මාකුල වෘක්ෂ රාජය යටතේ දේශනා කොට වදාළා. අවුරුදු 2500කට ඉස්සර දෙතුන් මේ ධර්මයේ අද ජීවමාන සරුවක්ඥන් වහන්සේ නමක් වගේ වැඩ ඉන්නවා. එහෙත් මේ ධර්මයේ දේශනා කොට වදාළ සරුවක්ඥන් වහන්සේ ඉස්කන්ධ සරණිර්වාණය පිළිමේ වුණා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ත්‍රිපාදයේ පටන් සිට සමය දක්වා බබලමින් තිබුණු දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ අන්තර්ධාන වුණා. 80ක් අනුයන්ජන ලක්ෂණ නොපෙනී ගියා. එවැගේම මනුෂ්‍ය මධ්‍යම පුරුෂයන්ගේ වශයෙන් කෝටි දසදහස කාය බලයක් තිබුණා වූ ඒ ත්‍රි බුද්ධ ශරීරය සම්පූර්ණයෙන්ම අනිත්‍යතාවයටපත් වුණා. ඒ කාලයේ රහතන් වහන්සේලාගේ විශේෂ මිනිස්සියට හේවත් පිරිනිවන් ලැබියා. ඒ කාලයේ රජවරු, නැතිවරු, ඇමතිවරු, සේනාපතිවරු, ජන ජනතාව සියල්ලෝම කර්මාරෝපව පරිලව ගියා. ඒ කාලයේ වැඩි සිටිය විහාරාරාමහා රාජධානි උයන්තු කුණ මාලිගාවේ සියල්ලම අනිත්‍යතාවයට ගියා. අදකින් බැලුවාම ඒ පුරාණ සෞභාග්‍ය කිසිවක්ම හේතු වෙලා නැහැ ඉතිරිලා තියෙන නැස්සාවතේට පමණයි මේක සංස්කාරයන්ගේ අනිත්‍ය ලක්ෂණයයි අද කාලේ ඇති මේ සියලු රට සාධාරණ උයත් කුණු මාළිගා යාන වාහන ආදී සියල්ලම ඒ ලෙස මිනිස්යෙට යනවා මතුවනාගතේ 15 වෙනි සියලු සංස්කාරත් ඒ අනිත්‍යයට යනවා මේ විශාල මහා පෘථිවිය මහා මේරුව චන්ද්‍ර සූර්ය මණ්ඩල පව අනිත්‍යතාවයට යනවා බඹයක් පමණ වූ අපේ මේ ශරීර කෝඩුවක් හිත ඇතිිත නැති සෑම සංස්කාරයක් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැතිව යන බැවින් අනිත්‍යයි ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි තමක් කැමති දේ නොපවත්න බැවින් අනාත්මයි අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයට යටත්වන සෑම සංස්කාරයක්ම දුක්ඛ විසක්ති නම් වෙනවා ඒ දුක උපදවන ඇලුම් කරන තෘෂ්ණාව දුක්ඛ සමුදයාරි සත්‍ය නම් වෙනවා දුක්ඛ සමුදය කියන්නේ සාන්ත නිවන දුක්ඛ නිරෝධාරි සත්‍ය නම් වෙනවා නිරෝධාරි සත්‍ය ආબોධ කර ගැනීම පිණිස වැඩි යුතු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාරි සත්‍ය නම් වෙනවා අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනන්ත කාලයක් සිරූපාරමී බලය සතු අධිගම ඥානවලින් මේ ආර්ය සත්‍ය ආબોධ කරගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට වැඩියා අපට මේ කරන දාන සීල භාවනාවේ කුසල ධර්ම පාරමී බාටපත් වීම අප ප්‍රාර්ථනා කරන බුද්ධ ඥානවලින් එකම ආසනයකදී වශයෙන් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. වර්ෂ 16කට පෙර අභාවප්‍රාප්තෝ කින්වත් සමරනායක මහත්මයාණන් දිනසමන වීමේ ප්‍රාර්ථනාවෙන් දිනවත් සංවි සමරනායක මහත්මයාණන් ඒ ප්‍රධාන දේශම් මහත්මයාණන් බොහෝ කාලයක පටන් ධර්ම දේශනා කරවා ධර්ම දානමය පින්කමක් කරවීමේ ප්‍රාර්ථනා කරතුණා නමුත් ඒට අවස්ථාවන් කීපයක්ම ඉක්ුත් වෙලියා අද මේ දිනේ අවස්ථාව නිසාම ධාර්මිකව සැලසුණා එනිසා පින්වත් සෑම දිනම බොහෝ වේලාවක පටන් මේ ස්ථානයට පැමිණ මේ ධර්ම ශ්‍රවණය සඳහා තන්පත් සිට යෝනිසෝ මනසිකාරයෙන් බුදුගුණ දහම් ගුණ සංගුණ සිටන මෛත්‍රී මෛත්‍රී කරුණාසගත සිටිවිලි සිටින කාලයේ නොකිස්ව ගත කරලා වේලාව ප්‍රමාද වී නමුත් සමින ධර්ම දේශනාවට සූදානම් වූ අවස්ථාවේ පිටරන ආදී වස්තනක සීලේ සමාදන්ව සාමධානව භාවනාවකට සම්රදුනාත්මෙන් නිසංසලව මේ ධර්ම ශ්‍රවණය කළා මෙතෙක් වේලා සිටතාවචන කුඳුරම යදවලා මඟපර නිවන් සෝධිනි හේතු වෙන භාවනා මනසිකාරයක් වැඩෙන ප්‍රඥා පාරමිතාවක් වැඩෙන ධර්ම ශ්‍රවණමය උදාර පිනක් අප සෑම දෙනාම කරගත්තා මේ සිදු කරගත් ධර්ම ශ්‍රවණමය වූ ධර්ම දානමය වූ උදාර කුසලය වර්ෂ 16කට පෙර අභාවක් ප්‍රාප්ත වූ පින්වත් සමර්ණායක මහත්මයාණන්ගේ කාන්තෙන් අත්වේවා එතුමා මේ ධර්ම දානමය කුසලාල මොදනා හේතුයෙන් සතර වතනා කරුම සුගති ලෝකෝත්පත්තිවල උපදිනින් ධර්මාඥාන අර්ථඥාන භාවනාඥාන ප්‍රතිපත්තිඥාන අගතන්පත්ව පාරමී පුරා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවිතන සේවදාල අජරාමර සාන්ත අමා මහ නිවන් සුව පතක් කෙරේවා කියලා අපි මෛත්‍රියෙන් පින් පමුණවමු ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලංගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ